इसको शायर न कहो मीर साहब मैंने दर्द गम कितने किए जमा तो दीवान नाज की उसके लब की हाँ। बाहर सिनेमा में रात रात करें नीम की दादिया मदन सांचली मदन सांचली तथा तो सीधा के नाम සතියකම බොහොම ආදරණීය ಭಾರತ සිනමා මතකයන් ගීතමය රසයෙන් ඔබට සමීප කරන නිසා ගොඩක් දෙනෙක් අපිත් එක්ක බොහොම ආදරෙන් බැඳලා ඉන්නවා කියලා අපිට විශ්වාසයි. අපි ඔබ ඉල්ලන ගීත වගේම ಭಾರತ සිනමාවේ තහම රසවත් වූ නිතර නොඇසෙන ගීත තෝරාගෙන මුල්ම ගීතයන් කෙරෙහි රස විඳින්න ලබා දෙනවා විතරක් නෙවෙයි මේ නිර්මාණකරුවන් පිළිබඳව අපි කතා බහ කරනවා චිත්‍රපට පිළිබඳව කතා කරනවා ඉතින් ඒ සියලු රසයන් සමග තමයි මේ විනාඩි කිහිපය ඇතුළේ මේ රසවත් වැඩසටහනට අපි ඔබට එහෙම ආදරයෙන් ආරාධනා කරන්නේ. ඉතින් වෙනම වගේම ලංකාව විතරක් නෙවෙයි අන්තර්ජාලයේත් අපි රසවින්දනය කරන ඔබට අපි මේ විදිහට රසවින්දින්න ආරාධනා කරන්නේ මధుර සංගීතය. උත්තර ಭಾರತීය නියුරේ දීපලින්. Thank you. قبله මෙතුණි අපි සඳ ආරම්භ කරපු මේ ගීතය පරවාරිස්සිත පටයෙන් තෝරාගත්තේ 1958 වසරේ පෙරගත් ගුණ. රාජ් කපූර් සමග මාලාසන් ප්‍රධාන චරිතවල පැවතුණු ආදිවාසී චිත්‍රපටය. මහත්කේ ශා නිෂ්පාදන එස් දනේදී අධ්‍යක්ෂණය. සංගීත කලා දත්තාරාම් වඩේකා ගීත රචිතා හස්සත් ජයපුරී ගීත ගායනා කළ ලතා මංගেশකර සමග මන්නාඩේ රාජ් කපූර් සමග හෙලන් මේ චිත්‍රපටයේ මේ රූපරාමයේ එදා එනි සිටියා. ඒකට මේ ඊළඟදී අපි තෝරාගන්නේ ට්‍රේන් බිස් චිත්‍රපටයෙන් 1957 වසරේ තිබුණු දේවානි සහ නෝතන් තමයි මෙහි ප්‍රධාන චරිත රංගකයයි නෝතන් කියන්නේ. අපි දක්ෂ චරිතාංග නිලියක බවට පත් වුණා. ඒකත් මිනිසය 36 වසරේ ජූනි මාසයේ 4 වෙනිදා තමයි ඇය උපත ලැබුවේ. විශේෂයෙන්ම නූතන්ගේ සිනමා දිවියේ අති සුවිශේෂී ලක්ෂණය බවට පත්වන්නේ ඇය 50 60 70 වෙනි දශකයන්හි එක දිගට පවත්වාගෙන ගමින් ජනප්‍රියත්වය 80 දශකයේදී නොවෙනස්ව තබා ගැනීමට ඇයට හැකි වීම. එතන ඇය දක්ෂ නිදියක් වගේ එයින් ප්‍රකට කරපු එක සුළු වීමක් විදිහට සලහන් කරන්නට පුළුවන් කම ලැබෙනවා. ඔව් මේ තෙන්දු චිත්තපතියේ ආශා දේශී සම්බ කිෂෝ කුමාර විසින්දානා කරන ගීත රූපරාමයේ ගීත ගායනා කරමින් වංගපෑවේ දේවාන් සංගම නූතන චිත්තපති නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ සුබෝධිකදී සංගීතකලේ සකින් දේවන ගීත රචක මජ්ජු සුකාන්තේ Thank you. इन अदाओं का जमाना भी है दीवाना दीवाना क्या कहेगा ओ, छोड़ दो आसन जमाना क्या कहेगा हाँ हाँ इन अदाओं का जमाना भी है दीवाना दीवाना क्या कहेगा हाँ हाँ छोड़ दो आसन जमाना क्या कहेगा तुम है दीवाना मुझको ही हो दीवाने मैं चली अब खूब छेड़ो प्यार की अफसाने कुछ मौसम है दीवाना मुझको भी हो दीवाने जरा सुनना जाने तमन्ना ओ जरा सुनना जाने तमन्ना इतना तो सोचिए मौसम सुहाना क्या कहेगा छोड़ दो आजन जमाना क्या कहेगा हाँ हाँ हाँ इन जमाना भी है दीवाना दीवाना क्या कहेगा हाँ हाँ, हाँ छोड़ दो आजन जमाना क्या कहेगा यही दिन है मस्ती के दिन है किसको ये होश है अपना बेगाना क्या कहेगा ओ छोड़ दो आजन जमाना क्या कहेगा का जमाना भी है दीवाना दीवाना क्या कहेगा हा जमाना क्या कहेगा जियाना दिल में समाना जियाना दिल में समाना एक दिल एक जान है हम तुम जमाना क्या कहेगा हाँ, हाँ, छोड़ दो जमाना क्या कहेगा हाँ हाँ हाँ इन अदाओं का जमाना भी है दीवाना दीवाना क्या ಕಹೇಗಾ ವಿಶೇಷ ಬಾಹರ್ ಸಿನಿಮಾಗೆ ಕಿತಕೂ ರಂಗನ ಶಿಲ್ಪಿ करे නොමියෙන පෙම්බසාරී විදිහට හිඳි පිරේ වයසට නොගිය නළුවාගේ විදිහට ඔහු පිළිබඳව බොහොම ආදරණීය කතා බහ කරන තමන්ගේ සිනමා ජීවිතය තුළ නළුවෙකු වශයෙන් චිත්‍රපට 113ක පමණ රංගන දායකත්වය ලබා දුන්නු මේ නිර්මාණකරු තමයි දේවාන. දේවාන සමගින් වහිදා රේමන් වංගපාන මේ ගීතය ඊළඟට ඔබට රසය දෙන්න ලබා දුන්නා. සල්වාන් සාම් 1958 චන්ද්‍රකාන්ත ශ්‍රී දේශාන් නිෂ්පාදනය දක්ෂකවරයා රාජ් කෝෂා සංගීතවත් කලා සතින්දේ ගෝම දීපක රචකයන්ගේ සුල්තාන්පුරි ගීත ගාන කරපා හේමන්ත් කුමාර් देव आनंद दिल तो आवारा ही ही ही ही ही लॻा वक्त भोला बेचारा न जाने किस से आएगा है अपना दिल को तो आवारा न जाने किस से आएगा आवारा न गाने आएगा me गोरी प्यारा हुआ जो कभी राजी तो मिला नहीं काजी जहाँ पे लगी बाजी वही प्यारा जमाने भर कलाकारा न जाने किस पे आएगा है अपना दिल සුනිල් දස්තුවම බොක්ස් ඔෆිස් වාර්තා තිබූ චිත්‍රපටවල රංගන දායකත්වය ලබා දුන් අපි දක්ෂ රංගන ශිල්පියෙකු විදිහට අපිට හමුවෙනවා. පුළුවන් විශේෂයෙන් පසු කාලේ බොහෝ රංගනය වගේම දේශපාලනයත් එක්ක දැක්ක ජයගත්තු කෙනෙකු විදිහට තමයි සැලකෙන්නේ. ඔබට මතක නම් මද ඉන්දියා චිත්‍රපටය එහි ප්‍රධාන චරිතයක් වන මේ පිටුවක්කාරී ගතිකාතුන් වලින් යුතු ලිරික්සික චරිතය. මම හිතන්නේ මේ රංගන ශිල්පියාව කිසි කෙනෙකුට අමතක වෙන්නේ නැහැ. ඒ තරම් මේ චරිතය හරහා ඔහු ಭಾರತ සිනමාවේ නමක් හදාගත්තු රංගන ශිල්පියෙකු විදිහට හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ලලිතමාගේ මේ 50 60 දශකවල පෙරගැසෙන චිත්‍රපටවල තමයි ඔහු තාම ජනප්‍රියත්වයට පත් වුණු ශිල්පියා විදිහට අපිට හඳුනා ගන්නට පිළිගන්නම ලැබෙන්නේ. ඔහු සමග නන්දා රඟපාපු ගීතයක් තමයි අපි ඊළඟට අපේ මිතුරන්ට අහන්න ලබා දෙන්නේ. 1970 ඉස්නේ කහතා චිත්‍රපටයේ නිෂ්පාදනය කළ විමල් රෝයි චිත්‍රපට වෙනුවෙන් විමල් රෝයි අධ්‍යක්ෂකවරයා මෝනි භට්ටාචාර්ය සංගීතවත් කළ සලිල් චෞධරී ගීත රචකයා ශෛලේන්ද්‍ර මේ ගීතේ ගායනා කරනවා ලතා මංගেশකරතුංග කලක් නෙහිඳු චිත්‍රපටයේ සංගීත සහ නන්දා වෙනුවෙන් ආහාරින් කියේ තර තර ගීත ලියේ लिए आई रात सुहानी देखो प्रीत लिए मीत मेरे सुनो जरा हवा कहे क्या सुनो तो जरा जिंगर बोले चिकनी की चिकनी की रिंझिन के ये प्यारे प्यारे गीत लिए आहा रिमझिम के ये प्यारे प्यारे Easy. 66යි 22යි 600 තිබුණයි 66යි 22යි 600 එක කින දුරකථන අංක වලින් ඒ වගේම අපේ ලිපිණියත් ඔබට මතක් කරගන්න නිෂ්පාදක මధుරසංකලයේ රංගිර ශ්‍රී ලංකා ගුවන් පිළිබඳව මේ ලිපිණියට ඒ පොරතුරු දීලා ගන්න පුළුවන්. අපි ඊළඟට යන්නේ මහත් සිනමාවේ ප්‍රාදානෝ රජු විදියට සැලකෙන ධර්මේන්ද්‍ර කුම්කුම් වික්ෂ කුමාර රංගන දායකත්වය ලබා දෙන මේ ගීතය වාසය වෙනවා. ගංගා කීලා කියන එක්දැකීමකට අපේ ජාතා සිත් විරුද්ධ සිත්පතුලක් දක්ෂිණ කියලා දේවි ශර්මා සංගීත කලා චිත්ත දීප රචකයා මැති සුල්තාන්පුරි මේ ගීතය ගායනා කරනවා කොම්පිසා කිෂෝර් කුමාර් වෙනුවෙන් ලතා මංගেশකර සමඟ කිෂෝර් කුමාර් Thank you. हमारे संग संग चले गंगा की लहरें मचलती हुई हवा में छम छम हमारे संग संग चले गंगा की लहरें सभेरिया जली हमारे संग संग තෝරාගන්නේ නෑදොර චිත්‍රපටයේ ගීතයක් 1957 වසරේ පුරකට වුණු ಭಾರತ සිනමාවේ ගිනිසිදුව නමින් විරුදාවලිය ලත් වයිජන්තිමාන සමගින් දිලීප් කුමාර් තමයි මේ ගීත දහන පරිතරංග පාන්නේ. මේ ගීතය බලන්න තාම රසවත් වුණු ගීතයක් බවට පත් වේ විතරක් නෙවෙයි ඒකට නිතර නොඇසෙන ගීතයක් විදිහට තමයි අපිට නෑදොර චිත්‍රපටයේ මේ ගීතය රස විඳිනවා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. චිත්‍රපට වෙනුවෙන් ගියත්‍රාම් නිෂ්පාදනය කරද්දී කළා සංගීතවත් කළා ඕපිනාය දීපකටට සබුල නිරදිහානදී මේ ගීතය ගායනා කරන ශම්ෂාන් බේගන් සමග ආශා වාස්තුව ගීත මේ සඳහා ආශිත් චිත්‍රපටයේ රාජ් කපූර් පත්මිනී සහ නන්දා කියන තමයි ප්‍රධාන චරිතන්තය. අපි දන්නවා නන්දා කිව්වහම භාරත සිනමාවේ ප්‍රධාන රංගන ශිල්පීන්ගේ නැගෙනී විදිහට තමයි දුක වෙනාවට සංගමයේ දායකත්වය ලබා දෙන්නේ. හැබැයි පසු කාලයේදී ඇයට පෙම්බතියගේ චරිතය පවා රසපාන අවස්ථාව ලැබෙනවා. ස්වරූපින් ලියක් මහත් සිනමාවේ හිටපු විශේෂයෙන්ම 50 60 70 කියන දශකයන් තුළ ඇයගේ රස සංගයන්ට ඇති පෙනුණා. 1939 වසරේ ජනවාරි මාසයේ අන්තවෙනිදා තමයි ඇය උපත ලැබී. අපි මේ ගීතය අහමු. තාම රසවත් ගීතයක් අපි ආශිත් පිටපතෙන් තෝරා ගන්න. නිෂ්පාදනය කරන ගීතයේ දීගේ අධ්‍යක්ෂකවරයා රෝචිතු සිංහල්ගේ සංගීත කලා පද්ධතියේ ශබ්ද සංජායකයන් ගීත රචකයා ශෛලජ මේ ගීතේ ගායනා කරන මුකේෂ් මුකේෂ් මේ ගීතේ ගායනා කරන්නේ රාජකීය ගුණයෙන් රූපරාමයේ මේ අද්දීසා නන්දා යන බුදුනාම චිත්‍රපටයෙන් සිදුවා. Thank you. ये तो कहो कौन हो तुम कौन हो तुम ये तो कहो कौन हो तुम कौन हो तुम मुझे पूछे बिना दिन आने लगे मुझे पूछे बिना दिन आने लगे ये तो कहो कौन हो तुम कौन हो तुम मिटी नजरों से बिजली गिराने लगे मिटी नजरों से बिजली गिराने लगे ये तो कहो कौन हो तुम कौन हो तुम भी निराली ये रुत भी निराली रंग बरसाए उमंग मतवाली प्यार भरी आँखों में जाल है बिछाए कैसे कोई दिल की करेगा रखवाली ये तो कहो कौन हो तुम कौन हो तुम हाँ, मीठी नजरों से बिजली गिराने लगी मीठी नजरों से बिजली गिराने लगी ये तो कहो कौन हो तुम कौन हो तुम मुझसे क्या छुपेंगी ये लूटने की घातें नहीं हो मैं ढूंढा किया जिनको फिर भी तुम ना आए मैं थक गया बुला के फिर भी तुम ना आए मैं थक गया बुला के ये तो कहो ये तो कहो कौन हो तुम कौन हो तुम हाँ मुझे दिल ना पूछे बिना दिन में आने लगे ये पता हो පිළිවන් 066 22 63 600 066 22 601 දුරකථනකට හේතුව බොරුවෙන් අපි දැන් කරනවා තිබෙනවා. තවත් ඊටම රසවත් වුණු ගීත කිහිපයකට අපි යන්න කැමතියි. අම්මෝසේ මధుරස්සන් දිලිනද සතහනෙන්. ඒ අතරේ අපි ඔබට තෝරාගෙන තියෙන කාර්ය චිත්‍රපටයේ ගීත 1995 වෙනිදට උණු. ධර්මේන්ද්‍ර රාජකුමාර් මීනා කුමාර සමගින් පත්මිනී තමයි ප්‍රධාන ශාල්කරන්නේ. දැන් පත්මිනී තුමම රංගන ශිල්පිනියක් වගේ උනේ. නැටුම් ශිල්පය හදාරපු අති දක්ෂ නිර්මාණකාරයෙකුගේ තමයි බහතකිනාවේ හඳුනාගන්නේ. හින්දි, දමිළ, තෙලුගු, මලයාලම් වගේ භාෂා වලින් තමයි චිත්‍රපටවල ඇය අංගන දායකත්ව ලබා දෙන වැඩි වශයෙන් ඇය දායක වුණේ දමිළ චිත්‍රපටවලට තමයි ඇගේ තොරතුරු සාධනයේදී සඳහන් කරන්න පුළුවන් ලැබෙන්නේ. කල්පනා ලෝක නිෂ්පාදනය අධ්‍යක්ෂකවරයා රාම් මහේශ්වරී සංගීතකලා රවි දීපග්‍රහිත සහිත ඉදිරියන්නේ ගීතය ගායනා කරන ආශා බෝස්ගේ ඔබට අනිවාර්යයෙන්ම ඇත්තේවි සිංහල ගීතය මම දෙවිඳිමි දෙවිවට ආමි රංගනය තුළ ආර්ථික වුණු සිනමා පටාකර බර්ෂාත් අන්දාස් ආවාරා ශ්‍රී හාර්ෂේ විස්ස චෝරි චෝරි වගේ චිත්‍රපට විශේෂයෙන් අපට හඳුනා ගන්නට පුළුවන්කම ලැබුණා. තමන්ගේ සිනමා ජීවිතයේ ස්වර්ණමය යුගයේ විදිහට මේ යුගයේ සැලකෙනවා තමයි නදි. නදි සමගින් ප්‍රදීප් කුමාර රංගන දායකත්ව ලබා දෙන මේ නිරුකීතය උදාරසින්. අදාළ නිෂ්පාදනය කළ මල්ලිකා කාවත්තා සමග එම්.එස්. කාවත්තා අධ්‍යක්ෂකවරයා කාන්දාස් සංගීතවත් කලා මදන් මෝහන් දීපක රචිතා රාජේන්ද්‍ර කුෂන් ගීත ගායනා කරනවා ලතා මංගිෂ්කල් නර්ගිස්ගෙන් චිත්‍රපටියේ මේ ගීත සමගින් මිතුරුන දවසක උදසයන් සමගින් යන ඔබට පිළිවන් අපිට කියන්නේ නිෂ්පාදක මధుර සංජලි රන්දිපුර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ගමන නිෂ්පාදක මధుර සංජලි කණිගිර ප්‍රණන්තා ගුවන්විදුලි සම්බුදුන් දෙවියනේ බොහොම ස්තුතියි අද අපේ වැඩසටහන සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රණන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වය සමගින් අද වැඩසටහන සංස්කරණය කළේ මොදිත සම්බුදුන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ සත්‍යය.